ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද මිරාවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ Thank you.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 කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනන්ති සද්ධාවන්ත කාරුණික පින්නතුනි විශේෂයෙන්ම අද දායක පින්නතුල්ලා ධර්මදේශනාව සතිත්ත පරියෝදපණං කියන මෙන්න මේ බුද්ධ වචනය අනුව දේශනා වුණොත් හොඳයි කියන එක මතක් කරලා තියෙනවා. ඒ අනුව තමයි සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම දේශනා කරන අපි හැමෝටම හොඳට පාඩම් තියෙන මේ සබ්බපාපස්ස ගාතාව අපි මාතෘකා කරන්නට යෙදුනේ. පින්නතුනි අපි මුලින්ම දැනගන්නට ඕන අද බොහෝ දෙනෙක් මේ සබ්බපාපස්ස ගාතාව නිතර දෙවිලි කියනවා. හැමෝම දන්නවා. හැබැයි අපි දැකලා තියෙනවා බොහෝ දෙනෙක් මේ ගාතාව වරද්දලා කියන්නේ. මේ ගාතාව සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝධපණං බොහෝ දෙනා කියන්නේ ඒතම් බුද්ධානුශාසනං කියලා. බුද්ධානුශාසනං නෙවෙයි බුද්ධාන ශාසනං. බුද්ධානං අනුශාසනං. සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව කියන එකනේ. එහෙනම් ඒක වෙන්න ඕන බුද්ධාන ශාසනං. එහෙමනම් මේ සචිත්ත පරිවෝදපණං. තමන්ගේ සිත මනාව দমনය කරගන්න විදිහ. ඒක අපි හැම දිනාටම වැදගත්. පින්නතුනේ අපේ සිත සාමාන්‍ය ප්‍රകൃතියෙන් ඇත්තම ප්‍රබහස්වරයි. දැන් බලන්න පුංචි දරුවෙකුගේ හිත හරිම ප්‍රබහස්වරයි කියලා සඩු. නමුත් ආගන්තුක වෙන නොයේක් විදිහේ ක්ලේශ ධර්මයන් නිසා අපේ සිත අපවිත්‍ර වෙනවා. මේ සිත පවිත්‍ර කර ගැනීමට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ලැබෙන පිටුහාල කියානෙම කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපේ සිත වෙලා ගන්න ක්ලේශ ධර්මයන් බොහෝමයක් තියෙනවා. ඒ අතර ප්‍රධානම ක්ලේශ ධර්ම තමයි පංච නීවරණ. නීවරණ කියලා කියන්නේ වළක්වනවා කියන එකනේ. මොනවද වළක්වන්නේ? කුසල් සිත් වළක්වනවා. ඒ කියන්නේ හොඳ හිත් වළක්වනවා. ධ්‍යාන සිත් වළක්වනවා. මාර්ගඵල සිත් වළක්වනවා. මෙන්න මේ වැළක්වීමට කියනවා නීවරණ නීවරණ කියලා. ආලෝකයේ තියෙන තැන පින්නතුනේ අඳුර නැහැ. අඳුර තියෙනවා නම් එතන ආලෝකයකුත් නැහැ. අන්ධකාර ආලෝක දෙක ඔවුනොවුන්ට විරුද්ධයි. අන්න ඒ වගේ තමයි නීවරණ යම් සිතක තියෙනවා නම් එතන කුසල් සිත් නැහැ. ඒ වගේම මෙතන හොඳ හිතක් නැහැ. ධ්‍යාන සිත් නැහැ, මාර්ගඵල සිත් නැහැ. ඒ වගේම මාර්ගඵල සිත් කුසල් සිත් යම් කිසි තැනක තියෙනවා නම් එතන නීවරණක් නැහැ. එහෙමනම් මේ කෙලෙස් වලින් තමයි අපේ සිත සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වෙලා තියෙනවා. එහෙනම් අපි මුලින්ම පින්නතුනි සිත පිරිසුදු කර ගන්නට කෙලෙස් හඳුනා ගන්නට ඕන. කොහොමද මේ කෙලෙස් ඇති වෙන්නේ? එවත් ඒ වගේ මේ කෙලෙස් නැති කරන්නේ කොහොමද? මෙන්න මේ ටික ඉගෙන ගත්තාම අපිට සිත පවිත්‍රව තියාගන්න පුළුවන්. මුලින්ම අපි තේරුම් ගන්නට ඕන මේ කෙලෙස් කියන જાතිය හරීම වේගවත්. දැන් බලන්න මෙතන ඉන්න මේ පින්නතුල්ලාගේ සිත්වලට උනත් ඊර්ෂ්‍යාවක් එනවා කියන එක අපිට හොයන්න බෑනේ. තරහක් එනවා කියන එක අපි දන්නේ නැහැ. රාගයක් එනවා කියන එක පින්නතුනි ශණයෙන් එනවා. ඒවා අපට කවුරුත් උගන්වන්න ඕනේ නැහැ. දැන් අපේ අම්මා තාත්තා අපට පුංචි කාලේ ගෙන්නවාද පුතේ මෙන්න මේ විදිහටයි වා ඊර්ෂ්‍යා කරන්න ඕන. අම්මා ලෝභ කරන විදිහට පුතා ලෝභ කරන්න කියලා අපේ දෙමව්පියෝ අපට කියන්නේ නැහැ. නමුත් අපි ලස්සනට දන්නවා ඊර්ෂ්‍යා කරන්න. අපි හොඳට දන්නවා ලෝභ කරන්න. ඒකට හේතුව තමයි මේ අනවරාග්ද සංසාරේ අපි දිගටම පුරුදු කරගෙන ඇවිල්ලා තිනවා. ඉතින් පුරුදු කරපු දේ පින්නතදී ඒ ඒ සසර පුරුද්දත් එක්ක ඒ පැත්තට ඇදිලා යනවා වැඩි. දැන් බලන්න දන් දෙන්න කොච්චර ඇන ඇන කියන්න ඕනේ. සිල් රකින්න කොච්චර කියන්න ඕනද? ඊළඟට පින්තුනි බණක් අහන්න කොච්චර අමාරුවෙන් දෙදගෙන යන්න ඕනේ. ඒ මොකද ඒවා අපි සසර පුරුදු කරලා නැහැ. සසර පුරුදු කරපු නැති නිසා ඒ පැත්තට ඇදිලා යනවා අඩුයි. හැබැයි කෙලෙස් පැත්ත අර පහළට ගණන ගඟක් වගේ. කිසියම් උත්සාහයක් අවශ්‍ය නැහැ. කෙලෙස් පැත්තට ශ්‍රමයෙන් අපි ඇදලා යනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. එහෙමනම් දැන් අපේ සිත වෙලාගෙන තියෙන මේ ජීවිතේ පමණක් නෙවෙයි මේ අනවරාග්‍ර සංසාරේ අපේ සිත වෙලාගෙන තියෙන මේ නීවරණ ධර්මයන් අපි මුලින්ම හඳුනා ගන්න ඕන. එහෙනම් අපේ සිත වෙලාගෙන තියෙන ධර්ම පින්නතුනේ ධර්මයේ පහක් දක්වලා තියෙනවා. ඒ තමයි කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, තීන මිද්ද නීවරණය, උද්ධච්ච කුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය. මෙන්න මේ නීවරණ ධර්ම මේ අකුසල ධර්ම අපේ යම් සිතක තියෙනවා නම් ඒ සිතේ බබලීමක් නෑ දැන් බලමු පළවෙනි නීවරණ ධර්මයේ තමයි කාමච්ඡන්දය පංචසු කාම ගුණේසු අදිමත්තරාග සංකාතෝ කාමෝ යේව චන්දනත්තේන ඡන්தோ ඡාති කාමච්ඡන්தோ කාමය කියලා කියන්නේ පස්කම් බැඳීමෙහි තියෙන අධික ඇල්ම. අධික රුචිකත්වය. පස්කම් බැඳීම් කියලා කියන්නේ මොනවද? පංචකාමයේ කියලා අපි පින්නතුල හඳුන්වන්නේ පංචකාමයේ කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ පහට. සාමාන්‍යයෙන් පොදුන් හිතක ස්වභාවය තමයි මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවාගේ ඇලී ගැලී පවතින්නේ. ඒ ලස්සන උපමාවක් ධර්මයේ පෙන්නලා තියෙනවා. ඉස්සර කාලේ මිනිස්සු සත්තු මරණ වැඩිකම් කරන අය වඳුරෙක් වගේ සතෙක් අල්ලගන්න ඕන වුණාම වඳුරා එහාට මෙහාට පයින්නවනේ. මේකෙන් අල්ලගන්න බෑ. වඳුරා අල්ලගන්න මේ අය උපක්‍රමයක් කරනවා වඳුරා ගැවසෙන තැනට ලහට වර්ගයක් දානවා. ඒ කියන්නේ ගම් එකක්, ඇලන එකක්. ඒ ලහට ගොලියක් තියලා වඳුරායි නිතරම ගැවසෙන අත්තක මේ කාලවල තියෙනවා. බෝලයක් වගේ. වඳුරා මෙතෙන්ට එනවා. වඳුරා ඇවිල්ලා බලනවා මේ අමුතු බෝලයක් වගේ තියෙනවා. එයා එක අතකින් ගහනවා, ඒ අත ඇලෙනවා. අනිත් අතින් ගහනවා, ඒ අතත් ඇලෙනවා. දැන් අත් දෙක ඇරිලා ඊළඟට වම් කකුලෙන් ගහනවා කකුලත් ඇලෙනවා. දකුණු කකුලෙන් ගහන දකුණු කකුලත් ඇලෙනවා. දැන් අතපය හතරම ඇරිලා තියෙන්නේ. ඊළඟට මෙයා මූණෙමුත් ගහනවා. ඒ මූණත් ඇලෙනවා. අන්න ඒ වගේ කියනවා මේ සත්ව චිත්ත චිත්ත సంతාණය නිතරම මේ පස් පංචකාමේ ඇලිලා ගැලිලා බැඳිලා තමයි පින්නතුනි පවතින්නේ. ඒක තමයි ඒකේ ස්වභාවය. එහෙමනම් මෙන්න මේ පංචකාමයට තියෙන අධික ඇල්ම කැමැත්ත තමයි කාම ඡන්දය කියලා කියන්නේ. කාමයට තියෙන අධික ඇල්ම, අධික කැමැත්ත. මෙන්න මේ කාමය නිසා ඇත්තට මෙන්න මේ කියන කාම සංකල්පනා නිසා අපේ සිත අපවිත්‍ර වෙනවා. දැන් කෙනෙකුට එක පාරම හිතෙන්නේ මේ කාමයේ නිසා සිත අපවිත්‍ර වෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නත්ති රාග සමවග්ගී. රාගයේ සමාන ගින්නක් නැහැ කියනවා. එතකොට බලන්න මේක ලේසි පහසු දෙයක් නෙවෙයි මේ රාගය නැත්තම් මේ කාමය. මේ කැමැත්ත. මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපිට කැමැති කැමැති දේවල් ලැබෙනකොට අපි හරි සතුටුයි. අපි හරි කැමති. නමුත් පින්නතුනේ මේ කැමැත්ත කියලා කියන්නේ හරියට මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් වගේ. දැන් මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකයාගේ ස්වභාවය මොකද්ද? එයා බොහෝම ළඟට සමීප වෙලා ඉන්නවා. හැබැයි ඇතුලේ තියෙන්නේ මා වෛරී සිත. අපි මෙහෙම හිතමු. සරියොත් මහරහතන් වහන්සේ වදාළ උපමාවක් තියෙනවා. එක සිටුවරයෙක් මරන්ද සාමාන්‍ය මිනිස්සෙකුට හිතෙනවා. කම්කරුවෙකුට. හැබැයි සිටුවරය ළඟට ලං වෙන්න බෑ. හැබැයි ලොකු වෛරයක් හදාගෙන මේ මිනිස්සයා හිතනවා මං ওই සිටුවරයා මරණවාමයි. එහෙම හිතලා මෙයා මොකද කරන්නේ? සිටුවරයාගේ ලොකු වත්තක් තියෙනවා. වත්තේ වැරට යනවා. කියලා හොඳට වැඩ කරනවා. සිටුවරයා පහදිනවා. ඊළඟට සිටෝරයා හිතනවා අනේ මේ අලුතෙන් ආපු මිනිස්සයා හොඳට වත්ත තියා ගන්නවා. දැන් ඊළඟ දවසේ කියලා බලනකොට ඊටත් වඩා හොඳට වැඩ කරනවා. දැන් සිටුවරයා තවත් පහදිනවා. දැන් මේ පහදින්නේ කාටද? මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකේකට. ඊළඟට සිටුවරයා මොකද කරන්නේ? මේ මිනිස්සයා නම් මට ලැබුණ මගේ පිනකට. මේ වත්ත කවදාවත් මෙහෙම හොඳට තියාගන්න හම්බුන්නේ නැහැ කියලා. gedara wattaටත් යනවා. දැන් ගෙදර වත්තක් ටික දවසක් යනකොට උයනක් වගේ මේ මිනිසයා පත් කරනවා. ඉතින් දැන් සිටුවරයාට පුදුම සතුටක් මගේ පිනකටයි මේ මිනිසයා ලැබුණේ. හැබැයි පහදින්නේ කාටද? මහා භයානක වදකේකට. අන්තිමට සිටුවරයා මේ ගේ ඇතුළටත් යනවා. ගෙදරත් පිළිවෙලට තියාගන්නවා. ගෙදර පාලනය සම්පූර්ණ ටික දවසක් යනකොට මේ මිනිස්සු අතට එනවා. දැන් සිටුවරයා කොච්චර විශ්වාස කරනවද කිව්වොත් මේ මිනිස්යා ගෙදර ඉන්න වෙලාවට නිදා ගන්නකොට තමන්ගේ කාමරේ දොරවත් වහන්නේ අන්න එහෙම වෙලාවක පින්නතුනි මේ මිනිස්යා මොකද කරන්නේ කඩුවක් අරගෙන සිටුවරයාගේ බෙල්ල කපලා දානවා. අන්න ඒ වගේ එකක් තමයි මේ ඇත්තට මේ කැමැත්ත කියලා කියන්නේ. හොඳට තේරුම් ගන්න මේ ලැබෙන සාමාන්‍යයෙන් කැමති දේවල් ලැබෙනකොට අපි කැමති තමයි. හැබැයි ඕවාම තමයි පින්නතුනි පාරාවලල්ලක් බවට පත් වෙන්නේ. දැන් හිතන්න තමන්ගේ ගිනුමේ තමන්ගේ බැංකුවේ ලොකු මුදලක් තියෙනවා. ඒකෙන් තමන්ට සතුටක් තියෙනවා. බලන්න ධර්මයට අනුව මැරෙන වෙලාවට අනේ මගේ සල්ලි කියලා මැරුණොත් කෙලින්ම අපායයි. ඉතින් මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් නෙවෙයිද? වැඩි ඕන නැහැ තමන්ගේ දරුවෝ ගැන බලන්න. දරුවන්ට අපි කොච්චර ආදරේද? හැබැයි මැරෙන වෙලාවකට තමන්ගේ දරුවෝ සිහි වුණොත් පින්නතුනි කෙලින්ම අපායි. ලෝභ හිතින් අනේ මගේ දරුවෝ කියලා දරුවන්ට ආසාවක් ඇති වුණොත් ගැළවිල්ලක් නැහැ. වැඩි ඕන නැහැ ස්වාමීන් වහන්සේ නමක්. දැන් අපි අපි ලස්සන විහාරයක් හදනවා. විහාරයේ වෙනතුනේ සද්ධාවක් කියන එක වෙනම දෙයක්. හැබැයි ස්වාමීන් වහන්සේ අපවත් වෙනකොට අනේ මං හදපු විහාරේ කියලා ලෝභ හිතක් ඇති වුණොත් ඒත් ඒ ස්වාමීන් වහන්සේ අපායට යනවා. ආදිත්ත පරයාය සූත්‍රයේ සඳහන් වන්නේ තමම් ප්‍රිය කරන දෙයක්කට ආශාවෙන් බැඳීමෙන් මැරුණොත් යාට සුගතිගාමී වෙන්න බෑ. ඒක තමයි ධර්මය. ඉතින් මෙහෙම කියනකොට පින්නතුලට හිතේ අනේ අපිට නම් එහෙනම් අපායෙන් ගැලවෙන්න හම්බෙන එකක් නෑනේ කියලා හිතෙයි. නෑ පින්නතුනේ මේක හොඳට තේරුම් ගත්තාම අවබෝධ කරගත්තාම බොහොම පහසුවෙන් මේකෙන් ගැලවෙන්න. අපි අවශ්‍යතාවය සලකලා හැමදේම පරිහරණය කරන්න ඕන. දැන් ස්වාමීන් වහන්සේලා මේ චිවුරු පරිහරණය කරන්නේ අවශ්‍යතාවය සලකලා. ඒකට කියන ප්‍රත්‍යක්ෂාව කියලා. හැම වෙලෙම චිවුරු පොරවන්න කලින් මා මේ චිවුරු පරිහරණය කරන්නේ මැසි මදුරුවන්ගෙන් වන පීඩාව වළක්ව ගන්න, අවුෙන් වැස්සෙන් වන අපහසුතා වළක්වා ගන්න, කොටින්ම කිව්වොත් ලැජ්ජය ඇතිතෙන් වසා ගන්න තමයි මේ සිවුර පොරවන්නේ. ඒක අවශ්‍යතාවයේ සලකලා මේ ඇත්තන්ටත් ඕන දේ පරිහරණය කරන්න පුළුවන්. දැන් තථාගත ධර්මය අන්තවාදී ධර්මයක් නෙවෙයිනේ. දැන් මේ පින්නතුලට කසාද බඳින්න එපා කියලා නෑ. ජීවල් හදන්න එපා කියලා නෑ. වාහන ගන්න එපා කියලා නෑ. හැබැයි නුවණින් අවශ්‍යතාවය සලකන්න ඕනේ. අවශ්‍යතාවය සලකලා පරිහරණය කරනකොට මේක කිසි ගැටලුවක් නෑ. අපේ අයට වරදින්නේ පින්නතුනි ගයක් හදනවා. ගේත් අරගෙන යන්නයි කල්පනාව. ඔන්න වරදින තැන. දැන් බිරිඳක් ඉන්නවා බිරිඳට පින් ආදරෙන් ඉන්න ඕන තමයි. හැබැයි මැරෙනකොට බිරිඳත් අරගෙන යන්න හිතුවොත් අන්න ප්‍රශ්නේ. මුදල් තියෙන්නේ මේ ජීවිතේ පරිහරණයටනේ. ගිනිච්ච කෙනෙක් නැහැනේ. හැබැයි තමන්ගේ තියෙන ඉඩකඩම් මුදල් අරගෙන යන්නත් හිතනවා නම් අන්න වරදින තැන. ඉතින් එහෙමනම් අවශ්‍යතාවය සලකලා අපි පරිහරණය කරන්න ඕන. දැන් බලන්න මේකට හිත හදාගන්නේ මෙහෙමයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි ඕනම පුජ්‍යලේකුගේ මේ සාංශාරික ගමන. මේක අනවරාග්‍රයි කියලා කියන්නේ ආරම්භක කෙලවරක් හොයන්න බෑ. දැන් මගේ ජීවිතේ හිතන්නකෝ. දැන් මේ බණ කියන ස්වාමීන් වහන්සේගේ ජීවිතේ. මගේ ජීවිතේ මං ආපස්සට ආපස්සට ආපස්සට බැලුවොත් ලෞතර බුදුරජාණන් වහන්සේ උනත් දේශනා කරලා තියෙන උන්වහන්සේවත් ඒ කෙලවරක් ගැන කතා කරලා නැහැ. මගේ ජීවිතේ ආරම්භක කෙලවරක් හොයන්න බෑ. එතකොට බලන්න මේ පින්නතර දන්නවා අර අනමතංග සංුත්තේ තියෙනවා මේ ලෝකයේ තියෙන සියලුම මේ මහ පොළොවේ තියෙන පස් අරගෙන පුංචි පුංචි නෙල්ලි කුලි වගේ කුලි හදලා මහා ගොඩක් ගහනවා මේක කරන්න පුළුවන් වැඩක්ද කියලා හිතන්න මුළු මහ පොළොවේම තියෙන පස් එක එක ගුලියක් දානවා මේ මගේ තාත්තා කියලා. තව ගුලියක් දානවා මේ තාත්තගේ තාත්තා කියලා. අර පස් කුලි ගොඩ ඉවර වෙනවා කියනවා නමුත් ප්‍රිය પરම්පරාව ඉවර වෙන්නේ නැහැ කියනවා. එතකොට බලන්න මේකේ කෙලවරක් හොයන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ සාංශාරික ගමනේ දැන් මේ පින්නතුලගේ ජීවිතයක් ගත්තොත් මේ අත්ංගද මේ ජීවිතේ ස්වාමියා ඉන්නවා දරුවෝ ඉන්නවා දැන් ටිකක් හිතලා බැලුවොත් වර්තමාන ජීවිතේ මගේ මේ ස්වාමියා. එතකොට සාංශාරික ගමනේ ස්වාමිවරු මහත්තුරු කොච්චර ඉන්නද? කෝටි ප්‍රකෝටි ගාන. දැන් නිවන් දැක්කේ නැත්තම් මේ ජීවිතේ අනාගතයටත් ඒක කෙලවරක් නැහැ. එතකොට බලන්න පින්නතුනි වැඩි ඕන නැහැ. මේ ජීවිතේට ඉස්සෙල්ලා ජීවිතේ දරුව මතකද මෑත්තන්ට? නෑනේ. ඉතින් එහෙමනම් මේ වර්තමාන දරුවෝ අල්ලගෙන අපි ඕනවට වඩා බැඳීමෙන් හිටියොත් ඒක අපට වරදිනවා. මේකෙන් කියන්නේ දරුවන්ට ආදරය දක්වන්න එපා කියන එක නෙවෙයි. දරුවන්ට හොඳට ආදරය පෙන්වන්න ඕන. නැත්නම් ඒ ළමයි වෙන ආදරයක් සාගෙන යනවා. දරුවන්ට ආදරය පෙන්වන්න ඕන හැබැයි අවබෝධයෙන්. දරුවන්ට යුතුයකම් කරනවා. ඒ වගේම උගන්වනවා. දෙමෝපියන්ගෙන් වෙන්න තියෙන සියලු දුකන් ඉෂ්ට කරනවා. හැබැයි තේරුම් ගන්නවා ඒ අම්මා දන්නවා මේක මම මේ අලුතෙන්ම කරන වැඩක් නෙවෙයි සංසාරයේ දිගටම කරගෙන ආපු වැඩක්. එහෙම හිතනකොට පින්නතුනේ අපිට අර තියෙන මහා මෝඩ විදිහේ මත්තරිය ගැලවිලා යනවා. ඒ නිසා මේ තෘෂ්ණාව නැතිකරන්න මේ හිත පවිත්‍රකරන්න අවබෝධය කෙනෙක් අත්‍යවශ්‍යයි. අවබෝධය නැතිනම් අපිට සැනසෙල්ල හදාගන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් දැන් සිත කෙලෙසන ප්‍රධාන දෙයක් තමයි මේ කාමය. කාමච්ඡන්දය. දැන් අපි බලන්න ඕන මේකපාරම හිත පවිත්‍ර කරගන්නවා හිත দমনය කරගන්නවා කිවට බෑ. ඒකයි අපි ධර්මඥානය ඇති කරගන්න ඕන. දැන් අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ කාමය හටගන්නේ? අන්න එතකොට දැන් අපි ටිකක් කල්පනා කරනකොට කල්පනා කරනවා කියන්නේ ධර්මයට අනුව අපට ඕන විදිහට කල්පනා කළා හරියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙලට අපි හිතනවා. එහෙනම් කාමය හටගන්න හේතුව තමයි සුබ නිමිත්ත. සුබ අරමුණේ තමයි පින්නතුනේ අපට කාමය ඇති වෙන්නේ. සුබ අරමුණේ කියන්නේ දැන් මම ලස්සන පුජ්‍යලිය දැක්කහම රස කෑමක් කාපුහම ඒ වගේම හොඳ ලස්සන හඬක් අහපුවාම ඒ වගේම අපි කැමති පහසක් විඳපුවාම අපි කැමති සුවඳක් ආග්‍රහණය කළාම ඔන්න අපට අර සුබ අරමුණේ ආසාවක් ඇති වෙනවා. අප්‍රිය අරමුණේ කවදාවත් ආසාවක් ඇති වෙනවද නැහනේ. එහෙනම් හොඳට මතක තියාගන්න මේ කාමය ඇති වෙන්නේම සුබ අරමුණේ. අප අසුබරමුණේ කාමය ඇති වෙන්නේ නැහැ. සුබරමුණේ අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරනවා. දැන් සුබරමුණක් වුණත් යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් කාමය ඇති වෙන්නේ නැහැ. කාමය ඇති වෙන්නේ අනුවණින් මෙනෙහි කරනවා නොමගින් මෙනෙහි කරනවා මේක ලස්සනයි මේක මට ඕන මේක මෙහෙමයි අරමයි උරුම හිතනකොට පින්නතුනේ කාමය කාම ඡන්දය තියෙනවා එහෙමනම් මේ කාමච්ඡන්දය හිත පවිත්‍ර කරගන්න කාමයේ තියෙන එක බාධාවක්නේ. එහෙනම් මේ හිත පවිත්‍ර කරගන්න අපි මොකද්ද කරන්න ඕන? අන්න. කාමයේ නැති කරගන්න පින්නතුනි අපි අසුබය පුරුදු කරන්න ඕන. අසුබ කියලා කියන්නේ අසුබ භාවනාව. දැන් මේ අසුබ භාවනාව ගැන කිව්වහම නමත් අසුබ අපිට කරන්න හිතෙන්නේ නැහැ. දැන් අපි හැම වෙලෙම සුබ පස්ස යන අයනේ. අසුබ අසුබ කිව්වහම මම දන්නවා ගොඩාක් ගිහි අය ඔය මෛත්‍රී භාවනාව වඩනවා, බුද්ධානුස්සතියත් වඩනවා, ආනාපාන සතියත් වඩනවා, ඔය තව තව භාවනා කරනවා. ගොඩාක් ගිහියෝ මේ අසුබය පුරුදු කරන්නේ නැහැ. සමහරු හිතනවා මේ ගිහි ජීවිතය ගත කරන අපට අසුබය කරන්න හොඳ නැහැ කියලා. එහෙම මතයක් තියෙනවා. හැබැයි බුද්ධ දේශනාවේ නම් එහෙම කොතනවත් නැහැ. මේ හිත අපවිත්‍ර කරන මේ කාමයේ නැති කරන්න නම් අසුබේ පුරුදු කරන්න ඕන. අසුබ භාවනාව ගැන පින්නතුල අහලා ඇති. අසුබ භාවනාව වඩන ආකාර කීපයක් තියෙනවා. ඉතා කෙටියෙන් මතක් කරොත් අසුභය වඩන පිළිවෙලවල් දෙකක් තියෙනවා. එකක් තමයි සවිඥානික අසුභය අනිත් එක තමයි අවිඥානික අසුභය. සවිඥානික අසුභය කියලා කියන්නේ පණ තියෙන ශරීරයක් මුල් කරගෙන අපිට අසුභය වඩන්න පුළුවන්. දැන් බලන්න පින්නතුනේ අපේ මේ ශරීරයේ තියෙන මේ කොටස් ටික අපි වෙන් කරලා වෙන් කරලා හිතින් වෙන් කරගන්න බලන්න. අපේ මේ ශාරීරික කොටස් බුදුරජාණන් වහන්සේ 32ක් වශයෙන් වෙන් කරලා තියෙනවා. කේසා ලෝමා නකා දන්තා ඔය ආදි වශයෙන්. කෙස් ටික, ලොම් ටික, ඊළඟට නියපොතු, දත්, සම ඊළඟට වකුගඩු, අක්මාව, කුඩා බඩවල, මහ බඩවල ඊළඟට ආස්තුති, මූත්‍ර, ෂොට්ටු, කෙල මේ ආදී වශයෙන් මේ ශරීරයේ තියෙන කුණප කොටස් 32ක් වෙන් කරලා තියෙනවා. දැන් බලන්න මේ කුණප කොටස් 32 ඒකකයක් හැටියට අරගෙන මම කියලා සංඥාවක් හදාගෙන ඉන්නවා. දැන් අපි මේ කුණප කොටස් 32 නේ පින්නතුනේ එකට අල්ලගෙන මම කියලා හිතාගෙන ඉන්නේ. හැබැයි ඕක වෙන් කරලා බලන්න. දැන් තමන්ගේම තියෙන කුණප කොටස් ටික අපි හිතමු ලොකු මේකයක් උඩට අපි දානවා. අපිට පේන්න තියෙන අපි හිතමු කෙස් ටික දානවා, ලොම් ටික දානවා, නියපොතු දානවා. හ්ම්. ඊළඟට දත් දානවා, සම දානවා. ඔය විදිහට දාලා අපිට කියන්න පුළුවන් මේ කෙස් ටික දිහා බලලා මේ මම කියලා කවුරුත් කියනවද? කියන්නේ නැහැ. මේ ලොම් ටික දිහා බලන මේ මම කියලා කියනවද නැහැ. ඔය 32ම දිහා බලලා මම කියන සංඥාවක් ගන්නෙ නෑ. එතකොට බලන්න අපේ තියෙන අනවබෝධය මේ කුණප කොටක් 32ම එකතු කරලා මම කියලා සංඥාවක් කරන් තියෙනවා. එහෙනම් සක්කාය දිට්ඨිය ගලවන්නත් මේක ලොකු උපකාරයක්. මේ අසුබය. කාමච්ඡන්දේ වගේම මේ තියෙන කෙලෙස් ගති ගලවන්න ලොකු උපකාරයක් අසුබය. එතකොට බලන්න දැන් මේ කුණප කොටස් දිහා බලාගෙන හොඳ අවබෝධයක් ඇති කරගන්න මෙන්න මේක කේස්. දැන් බලන්න ඔළුවේ තියෙනකන් අපි කොච්චර අසුබයි කියලා කිව්වත් පින්නතෝනේ අපේ කෙස් ටිකට අපි ආසයිනේ. හැබැයි ඉතින් ඕක කොණ්ඩෙන් ගැලවුණාට පස්සේ ආසාවක් නැහැ. තුම පිරිමි මහතුරු කොණ්ඩේ කපන්න යනවා. කොණ්ඩෙට ආසයි. කපපු කොණ්ඩේ අනේ මගේ කොණ්ඩේ කියලා gedara අරන් එනවාද? ඒකට කැමති නැහැ. අර බලන්න තමන් ළඟ තියෙනකන් හොඳයි. ඒක ඉවත් වුණාට පස්සේ ඒක වැඩක් නැහැ. එහෙමනම් මෙන්න මේ සවිඥානික අසුබය ආකාර කීපයකින් වඩන්න පුළුවන්. ආකාර පහක් තියෙනවා. වන්න సంతාන ගන්ධේහි ආසයෝ කාසතෝ තත. දැන් බලන්න මේ කියපු කුණප කොටස් 32 අපි කෙස් ගමුකෝ. දැන් අපි කෙස් ගත්තාම කෙස් ගහක් අරගෙන දැන් ඕක අපි වර්ණ වශයෙන් බලනවා. කිස් ගහ එක්කස් වල වර්ණය කළු වර්ණය. කාල වර්ණය. සාමාන්‍ය අනිත් වර්ණත් එක්ක ගත්තොත් ටිකක් පහත් ජතියක් තියෙනවා කාල වර්ණය. ඒත් කමන්නේ කියමුකෝ කළු වර්ණයම තියෙනවා නම් ටික දවසක් යනකොට මේක සුදු වෙනවා. ඊළඟට දැන් බලන්න සමහර අයගේ කොණ්ඩේ තියෙනවා නිකන් මලකඩ පාටයි මඩ පාටයි අමුතු අමුතු පාටක් මේ කොණ්ඩේ. එහෙමනම් මේ කෙස් වර්ණ වශයෙන් පිළිකුල්. දැන්කොට කෙස් විතරක් නෙවෙයි ඔය විදිහට වකුගඩුව දිහා බලන්න පුළුවන්. අක්මාව දිහා බලන්න පුළුවන්. අසුචි දිහා බලන්න පුළුවන්. එතකොට මේ විදිහට බලනකොට පින්නතුනේ මේක වර්ණ වශයෙන් ඒකාන්තයෙන් පිළිකුල්. ඊළඟට වර්ණ సంతාන අන సంతාන කියලා කියන්නේ සතහන් වශයෙන් දැන් බලන්නකො කෙස් සටහන් වශයෙන් පිළිකුල් නැද්ද? දැන් මම ඉස්සෙල්ලත් කිව්වා කෙස් ටිකකින් හොඳට ක්‍රේල්ව නැත්තම් දිගට පැහැපත්ව නැත්තම් තියෙනකොට Taman හිතනවා මේක ලස්සන කොණ්ඩයක් කියලා. හැබැයි ඔය කෙස් ගහක්ම අපි උයන ව්‍යංජනයකට වැටුනොත් එහෙම ඒක ප්‍රියයිද? ඒක ප්‍රිය නෑ. දැන් අපි හිතමු දැන් ගෙදර ගෙදර බිරිඳක් කෑම වෙනවා කෙස් ගහක් වැටෙනවා කෑම එකට. මහත්යාගේ කැම්පි ගානට ඒ කෙස් ගහ යනවා. අනේ මගේ බිරිඳගේ කෙස් ගහක් කියලා තරමෝච්ච නැට්ටක් වගේ ඒක ලෙව කාලා පැත්තකට දානවාද? නෑ. අර බලන්න එතන සමහර වෙලාවට ওই ගම්මානවල බත්ති ගානේ බත්ති ගාන විසි කරනවා මේක අප්පිරිය වෙනවා. අර බලන්න දැන් මේ සතහන් වශයෙන් ගත්තම මේක පිළිකුල්. දැන් ඔළුවේ තියෙනකන් හරි ලස්සනයි කියලා හිතාගෙන ඉතියට එහෙනම් ඉතින් අතනදිත් ලස්සන වෙන්න දෙපේ. ඒ සමහර අය ඉන්නවා මුළු ජීවිතේම යම් යම් ආහාර පිළිකුල් වෙනවා. මම ඒ වගේ කෙනකින් අහලා තියෙන යාට සුප් පිළිකුල්. එයා කැමති නැහැ සුප් වලට. අහලා බලපුවාම මේ සුප් බඳුනක දවසක් කෙස් ගහක් තිබිලා. එදා ඉඳලා සුප් බොන්න යනකොට වමන යන්න එනවා. අර බලන්න. එතකොට මේක සටහන් වශයෙන් පිළිකුල්. දැන් අපි කොහේ හරි ගෙදරක ගියාම ඕන අපිට වාඩි වෙන්න අවස්ථාව දෙනවා පුටුවක. අපි හිතමු දැන් ස්වාමීන් වහන්සේ නමකට නම් සුදුරෙද්දක් දාලා වාඩි වෙන්න දෙනකොට තේ සුදුරෙද්ද උඩත් කෙස් ගහක් එහෙම තිබුත් පිළිකුලක් එනවනේ. ඊළඟට ඔය ඇත්ත උනත් දැන් බලන්න කොහේ හරි ගිහිල්ලා වාඩි වෙන්න දුන්නාම මේ හැම තැනම කෙස් ගස්නම් වාඩි වෙන පුටුවේ පිළිකුලක් එන්නේ නැද්ද? එනවා. එහෙනම් සටහන් වශයෙන් පිළිකුලයි. වන්න సంతාන ගන්දේහි තුන්වෙනි එක දැන් බලන්න පින්නතුනේ මේ කෙස් සුවඳයිද කෙස් සුවඳනේ කොස් කෙස් ගඳයි කෙස් ගඳ හින්දානේ අපි හොදන්නේ ඒ නොඑක් ෂැම්පූ වර්ග දාලා සුවඳ වර්ග දාලා මේ කොණ්ඩේ හොදන්නේ ඇත්තටම කොණ්ඩේ ගඳයි දැන් බලන්න කෙස් ගහක් පිච්චුනාම කොච්චර ගඳයි එහෙනම් මේක ගන්ධ වශයෙන්ම පිළිකුල් ඊළඟට පින්නතුනේ පිහිටි තැන් වශයෙන්මත් මේක පිළිපොත්. පිහිටි තැන් කියලා කියන්නේ දැන් හිස් මුදුනේ හිස් කබල උඩන දැන් මේ කිස් ටික තියෙන්නේ තවන් දැම්මා වගේ. ඒතර මේ කිස් ගස් ටිකට මොනවද පොහොර සපයන්නේ? ලේ ඊළඟට ඔය අපවිත්‍ර දෑ හැම උඩ තමයි ඔක හැදිලා තියෙන්නේ. එතකොට බලන්න කිස් ටික හොඳයි කියමුකෝ. නමුත් හැදිලා තියෙන තැන අපවිත්‍රයි. දැන් අපි හිතමු කෙනෙක් පාරේ යනකොට මොන පලාහ තියෙනව හොඳට හැදිලා. එයා ඉක්මනට හොඳට පලා ගොඩක් තියෙනවා මෙතන කඩා ගන්න ඕනේ. ව්‍යංජනීයකට කියලා කඩා ගන්නවා. තව කෙනෙක් ඇවිල්ලා කියනවා පාරේ යන කෙනෙක් අනේ උතනින් පලා කඩන්න එපා. මේ අහවල් නගරේ වැසිකිලි ඔක්කොම මෙතෙන්ට ගෙනත් දාන්න කිව්වොත් අර මිනිස්සයා පලාට විසි කරන්නේ නැද්ද? විසි කරනවා. එතකොට බලන්න කොණ්ඩ දිගට අරහෙ මේ හැදිලා තිබුණත් පින්නතුනි පිහිටි තැන් වශයෙන්මුත් මේක පිළිකුල්. ඒ ඔය විදිහට මේ දෙතිස් තුනපයම හිතන්න ගත්තොත් අපට මේක මේ ගැන ලොකු අවබෝධයක් ඇති වෙනවා. අවබෝධයෙන්ම කලකිරීම ඇති වෙනවා. දැන් මේ නිවන් දකින්නට මේ පංච පාදානස්කන්ධය පිළිබඳව අවබෝධයෙන්ම කලකිරෙන්න ඕනේ. කලකිරෙන්නේ නැතුව මේකට කැමැත්තෙන්ම හිතුවොත් මේකෙන් අයින් වෙන්න බෑ. එහෙමනම් පින්නතුනේ මෙන්න මේ ක්‍රමයට දැන් අපි මේක දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. ගොඩක් ධර්ම කාරණා කතා කරන්න තියෙන නිසා. එහෙමනම් පින්නතට තේරුම් ගන්නද මෙන්න මේ කියන රාගය නැත්තම් මේ කාමය නැති කරන්න අපි අසුබය පුරුදු කරන්න ඕන. දැන් අපේ මේ මාත්‍රකාව සචිත්ත පරියෝදපනන්නේ. ඒක එහෙමනම් මනාව මේ හිත দমনය කරගන්න නම් හිත පවිත්‍ර කරගන්න නම් අපේ හිතින් රාගය නැති වෙන්න ඕන. මේ තියෙන අධික ආශාවන් ගැලවෙන්න ඕන. ඊළඟට පින්නතුනේ තවත් ක්‍රමයක් තියෙනවා මේ අසුබය වඩන මම ඒ ක්‍රමය මේ වෙලාවේ මතක් කරන්න යන්නේ නැහැ මොකද කාල වේලාව ඉක්ම යන නිසා. ඒකට කියන්නේ අවිඥානික අසුබය, ඒ කියන්නේ මූර්ත ශරීරයක්. මලමිනියක් දිහා බලාගෙන කරන භාවනාවක්, ඒකත් අසුබ භාවනාවක්. ඒ භාවනාව තුළිනුත් ඒකාන්තයෙන් මේ රාගය මේ ඇල්ම නැති කරගන්න පුළුවන්. ඊළඟට පින්නතුනේ අපේ හිත අපවිත්‍ර කරන දෙයක් තමයි මේ द्वේෂය තරහා මොකද්ද මේ ව්‍යාපාදය තරහ කියලා කියන්නේ? එකක් නීවරණයක්. ව්‍යාපජ්ජති විනස්සති තේන චිත්තං කියන විග්‍රහය අනුව යමක් හේතු කරගෙන සිත විකෘතියට විනාශයට පත් වෙනවා නම් අන්න ඒකට කියනවා ව්‍යාපාදේ කියලා. යමක් හේතු කරගෙන සිත විකෘතියට විනාශයට පත් වෙනවා නම් ඒකට කියන ව්‍යාපාදේ කියලා. දැන් බලන්න ආහාරයක් පිළිණු වුණාම පිළිණු වෙච්ච දේවල් දැන් පිළිණු වෙච්ච බතක් හිතන්නකෝ පිළිණු වෙච්ච බතක් සාමාන්‍ය බල්ලෙක්වත් කනවද බල්ලෙක්වත් කන්නේ අන්න ඒ වගේ තමයි ක්‍රෝධයෙන් යුක්ත පුද්ගලයා කෙරෙහි කිසි ස්වභාවයක් නැහැ කිසි ප්‍රිය භාවයක් නැහැ ඉතින් මුහුණ පුරාම මේ ගති ඇති කරන්නේ පින්නතුනේ මෙන්න මේ ව්‍යාපාදේ නිසා ව්‍යාපාදේ කියන එකත් හරි භයානකයි. අපි තරහා සිතකින් නැරුණොත් අපට සැනසෙල්ලක් නැහැ. එහෙනම් මෛත්‍රිය කියන එක පින්නතුනි පුංචි දෙයක් නෙවෙයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ කුසල ධර්මයන් නොයෙක් නොයෙක් ශෝත්‍ර දේශනාවල වර්ගීකරණය කරලා තියෙනවානේ. දැන් අපි දානය ගත්තොත් සෝහාන් පුජ්‍යලෝ 100කට දෙන දාණයට වඩා සකදාගාමි කෙනෙකුට දෙන දාණය මහත්ඵලයි. සකදාගාමි 100කට දෙන දාණයට වඩා අනාගාමින් වහන්සේ නමකට අනාගාමින් 100කට දෙන දාණයට වඩා රහතන් වහන්සේ නමකට රහතන් වහන්සේලා 100නමකට දෙන දාණයට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට පසේ බුදුරජාණන් වහන්සේලා 100නමකට දෙන දාණයට වඩා ලෝතුරා බුදුරජාණන් වහන්සේට ලෝතුරා බුදුරජාණන් වහන්සේට 100නමකට දෙන දාණයට වඩා මහා සංඝයා උදෙසා දෙන දාණය මහත්ඵලයි. මහා සංඝයාට දෙන දාණයට වඩා සංඝයා වෙනුවෙන් කුටිසේනාසනයක් පූජා කරන එක මහත්ඵලයි. කුටිසේනාසනයක් පූජා කරන එකට වඩා හදවතින් තෙරුවන් සරණ යාම මහත්ඵලයි. හදවතින් තෙරුවන් සරණ යාමටත් වඩා තෙරුවන් සරණ ගිහිල්ලා සිල් ආරක්ෂා කිරීම මහත්ඵලයි. සිල් ආරක්ෂා කිරීමටත් වඩා එක මොහොතක් මෛත්‍රී සංඥාව මෙත් වැඩිම මහත්ඵලයි. ඒතර මෙත් වැඩිමටත් වඩා අනිත්‍ය සංඥා වැඩි මහත්ඵලයි. කොට වඩා ලොකු පින්කමක් නැහැ. එතකොට බලන්න පින්කම් වලින් දෙවෙනි තැන ලැබෙන්නේ මෛත්‍රියට. එතකොට දැන් අපි ටික වේලාවක් මෛත්‍රී වඩනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා නමකට ජීවමාන බුදු කෙනෙකුට දෙන දාණයට වඩා මහත්ඵලයි. එහෙනම් ඇයි අපි අපේ ජීවිතෙන් අපේ දෛනික ජීවිතෙන් මේ අවස්ථාව ගන්නෙ නැත්තේ? පින්නතුනේ මෙත් වඩනවා කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. එහෙනම් මේ ව්‍යාපාදය නැති කරගන්න තියෙන හොඳම දේ තමයි මෛත්‍රිය. එතකොට දැන් අපි රාගය කාමයේ ඇතිවෙන්න හේතුව හොයාගත්තා සුබ නිමිත්ත. එහෙමනම් තරහා ඇතිවෙන්න හේතුව මොකද්ද? පින්නතුනේ තරහා ඇති වෙන්න හේතුව තමයි පටිග නිමිත්ත. ගැටෙන අරමුණක් හම්බුනාම තමයි අපට කේන්ති යන්නේ. දැන් හිතන්න බලන්න මේ පින්නතුන්ලාට කේන්තිය ගිය හේතුවක් ගැන කල්පනා කරන්න. ඒ කාන්තේ මේ ඇත්තන්ට කේන්ති ගිහිල්ලා තියෙන්නේම ගැටෙන අරමුණක් හම්බුනහම. දැන් අපි හිතමු දැන් ගෙදර ඉන්න ස්වාමියා බිරිඳ බිරිඳ බලාපොරොත්තු වෙන විදිහටම ස්වාමියා ඉන්නවනම් වෙලාවට වැඩට යනවා වෙලාවට ගෙදර එනවා ගෙදරට අවශ්‍ය කරන බඩු බාහිර ආදී ගෙනත් දානවා ළමයින්ගේ වැඩ කරනවා ගෙදර වැඩ කරනවා බිරිඳ කැමති විදිහට අඳින්නේ පණ දෙන්නේ හැම දෙයක්ම කවදාවත් බිරිඳට මහත්ය ගැන කේන්තියක් ඇයිද කේන්තියක් යන්නේ ඔන්න දැන් බිරිඳ හිතනවා නම් ගෙදර පහට එන්න ඕනේ කියලා හයට ආවොත් අන්න ගැටෙන අරමුණක් හම්බ වෙනවා අන්න එතකොටයි කේන්තියන්නේ ගැටෙන අරමුණක් නැති තාක් අපි හැමෝම සාන්තවරු. සාමාන්‍ය ඕන කෙනෙකුට ගැටෙන අරමුණක් නැත්නම් ඉතින් මොකටද කේන්ති ගන්න? කේන්ති ගන්නෑ. අපි කේන්ති ගන්නේම ගැටෙන අරමුණේදී. එහෙනම් ගැටෙන අරමුණේදී නොගැටී ඉන්නවා නම් අන්න ඒක තමයි ඉවසීම කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ව්‍යාපාදයක් පින්නතුනේ අපේ සිත අපවිත්‍ර කරන අකුසලයක්. සිත මනාසේ සකස් කරගන්න ලොකු බාධාවක් මේ තරහ. එහෙමනම් අපි මේ තරහව ඇති වෙන විදිහ දැන් තේරුම් ගත්තා. දැන් අපි බලන්න ඕන තරහ නැති කරගන්නේ කොහොමද කියලා. තරහ නැති කරගන්න තියෙන එකම බෙහෙත අපි මුලින් කිව්වා ඒ තමයි මෛත්‍රිය. මෛත්‍රිය කියලා කියන්නේ පුංචි ආනිසංශයක් තියෙන දෙයක් නෙවෙයි. ඒ නිසා අපි මෛත්‍රිය හොඳට ප්‍රගුණ කරන්න ඕන. ඉවසීම කියලා කියන එක පුරුදු කරන එක පින්නතුනේ හරිම වටිනවා. බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා කන්ති හියෝන විජ්ජති. ඉවසීමට වැඩි තරම් මන් යහපතක් නැහැ. කන්ති පරමන් තපෝ මේ ලෝකයේ තියෙන උතුම්ම තපස උතුම්ම සීලය තමයි ඉවසීම. එහෙනම් අපි ඉවසන්න හොඳට පුරුදු වෙන්න ඕනේ මෛත්‍රිය හොඳට වඩන්න ඕන. එතකොට පින්නතුනි අපට මෙන්න මේ ද්වේෂය ව්‍යාපාදේ නැති කර ගන්න පුළුවන්. හොඳයි අපට මේ තරහව ඇති වෙන ආකාර කීයක් තියෙනවද? දැන් මෙහෙම අහපුවහම පින්නතුලක අපෝන තරම් හේතු තියෙනවා. ඒකේ ප්‍රමාණයක් කරන්න බෑ අපට තරහ ඇති වෙන හේතු. එහෙම කියන්න පුළුවන්. නමුත් ධර්මයේ පෙන්නනවා අපිට තරහ යන හේතු තියෙන 10යි. දැන් මම මේ 10 කිව්වට පස්සේ මේ අත්තන්ට ඊට එකක්වත් නෑ හාමුදුරුවනේ 11ක් තියෙනවා කියලා කියන්න බෑ. 10ම තමයි අපිට කේන්ති යන ක්‍රම තියෙන්නේ. ඒ 10 තමයි නිද්දේශ පාළියේ පෙන්නලා තියෙනවා. අසවල් කෙනා මට අවඩක් කළේය කියලා කේන්ති ගන්නවා. ඔය ඇත්ත උනත් කේන්ති ගන්නවනේ අතීතෙන් හිතලා. මගේ අහවලා මට මේ විදිහේ වැඩක් කරානේ කියලා අතීතයේ කරපු දෙයක් හිතලා අපි කේන්ති ගන්න නැද්ද? ගන්නවා. ඊළඟට වර්තමානය කරන දෙයක් දිහා බලලා මේ බලන්න මේ මිනිහා මට කරන දේ කියලා ඔන කේන්ති ගන්නවා දෙකයි. ඊළඟට අනාගතය ගැන කල්පනා කරනවා. අතීතෙත් මට වද දුන්නා වර්තමානෙත් වද දෙනවා අනාගතේදීත් මට ගැළවිල්ලක් නැහැ කියලා කේන්ති ගන්න. එතකොට මේ කාලත්‍රයෙන් හිතීම තුළ කේන්ති යන ක්‍රම තුනයි. ඊළඟට තමන්ගේ දරුවෙකුට තමන්ගේ අම්මට තාත්තට තමන්ට සමීප කෙනෙකුට අවඩක් කළය කියලා කේන්ති ගන්නවා. දැන් අපි එහෙම කේන්ති ගන්නවනේ මගේ දරුවන්ට මෙහෙම කරා කියලා මිනිස්සු කියන්නේ. ඉතින් කේන්තියෙන් ඉන්නවා මගේ දරුවාට මෙහෙම කරා මගේ අම්මට මෙහෙම කරා අතීතයෙන් හිතලා කේන්ති ගන්නවා ඒ විදිහට වර්තමානයේ හිතන මගේ දරුවාට මේ අවඩ කරනවා මගේ දරුවාට අනාගතයේත් මේ මිනිස්සුන්ගෙන් ගැලවිල්ලක් නැහැ ඔන්න එතන 3යි 6යි මුලින් Tamanට ඊළඟට Tamanගේ ප්‍රිය පුද්ගලයාට ඊළඟට ඊළඟට පින්නතුනේ Tamanගේ හතුරාට Taman අකමැති කෙනෙකුට හිත වැඩක් කළේය කියලා කේන්ති ගන්නවා. දැන් හිතන්න මේ පින්නතුල්ලා අකමැති පුජ්‍යලේකට අපේම සහෝදරයෙක් හොඳටම උදව් කරනවා නම් අපිට කේන්තියක් නැද්ද? මේ මිනිහා මට මෙච්චර විරුද්ධයි නමුත් අපේ මල්ලි මෙයාට උදව් කරනවා කියලා කේන්ති ගන්නවා. ඒතර අතීතයෙන් එහෙම කේ උදව්වක් කළා නම් ඒක හිත හිතා කේන්ති ගන්නවා. වර්තමානයේ උදව්වක් කරනවා නම් හතුරෙකුට ඒත් කේන්ති ගන්නවා. අනාගතෙත් හිතන අපේ මල්ලි නැත්තම් මගේ සහෝදරයා මගේ හතුරාට මෙහෙම අනාගතෙත් උදව් කරයි කියලා හිතනවා. හිතලා කේන්ති ගන්නවා. එතකොට බලන්න එතර 9යි. මේ 9ට එකතු කරනවා අස්ථාන කෝපය. අස්ථාන කෝපය කියලා කියන්නේ පින්නතුනේ කෝප නොකල යුතු දේවල් කෙරෙහි කිපෙනවා. ඒ කියන්නේ දැන් සමහරු කිපෙනවනේ ඔන්න පායනකොට කිපෙනවා. මේ පුදුම අවුවක් කියලා මේ ඉරත් එක කේන්ති වෙන මිනිස්සු ඉන්නවා. වහිනකොට මේ හැම වෙලෙම චිරිචිරි එළියට බහින්න නෑ කියලා වැස්සත් එක කේන්ති ගන්නවා. මදුරුවෙක් කෑවොත් මේ මෙසේස් මදුරුවා ගැන කේන්ති ගන්නවා. වැඩි ඕනේ සමහරුන්ගේ කකුලේ ගලක් එහෙම හැප්පුණොත් මම දැකලා තියෙන සමහර පුජ්‍යලෝ හැප්පිච්ච ගලට විලුඹෙන් ගහනවා. ඉතින් ඒවා පින්නතුනේ අස්ථාන කෝප. එතකොට මේ ක්‍රෝධ 10ට 9ට අස්ථාන කෝපය එකතු කළාම 10ක් වෙනවා. එතකොට බලන්න අපි මේ කේන්ති ගන්නේම ගැටෙන අරමුණක් හම්බුනහම ගැටෙන අරමුණක් නැත්තම් අපට කේන්තියක් නැහැ. එහෙනම් පින්නතුනේ මේක හොඳට තේරුම් ගන්න දැන් සමහරු බොහෝම සාන්තෝරු වගේ ඉන්නවා. හැබැයි ගැටෙන අරමුණක් ආවට පස්සේ බලන්න ඕනේ ඒගොල්ලෝගේ ඉවසීම. දැන් බලන්න අර කකචූපම කියන සූත්‍රයේ ලස්සන උපමාවක් තියෙනවා. ඒක ගෘහණියක් ඉන්නවා. මේ ගෘහණිය හරියම හොඳයි. වැඩකාරයන්ට හොඳට සලකනවා. ගමේ මිනිස්සුත් එක්ක බොහොම සුහදයි. ඉවසීමෙන් ඉන්නවා බිම් බලාගෙන පාරේ යන්නේ. ඉතින් ගමේ හැමෝම කියන අනේ මේ හවල් තැනැත්තිය එයාගේ නම වේදහිකා. මේ වේදිකාව හරීම හොඳයි. කාගේවත් මූණ දිහත් බලන්නේ බොහොම සැලකිල්ලෙන් බොහොම මද සිනහාවක් හැමෝටම පෙන්නනවා. ඒ වගේම කනට ඇහෙන්න හයියෙන් කතා කරන්න බොහොම ඉවසන තනත්තියක් කියලා ප්‍රසිද්ධියක් ඇති වුණා. ඉතින් දැන් මේ ගෘහණියට වැඩ කරලා දෙන කෙනෙක් හිටියා. දාසියා. මේ දාසිය දවසක් කල්පනා කළා මගේ ගෘහණිය මං හොඳට වැඩ කරන නිසා කේන්ති ගන්න නැද්ද? නැත්තම් ප්‍රകൃතියෙන්ම ඇය හොඳ කෙනෙක්ද? මේක බලන්න ඕන කියලා මෑ මොකද කරේ දවසක් හැමදාම උදේ 4ට අවදි වෙන මේ 16 එදා නැගිට්ටා ටිකක් 6-7 වෙලා. ඔන්න එදා ඉතින් නෝනාගේ ගෙදර පිටර මූණ හොඳ නැහැ. 16ට තේරුණා මෑට කේන්ති යනවා. අර ගැටෙන අරමුණක් හම්බුණානේ. දෙවැනි දවසේ මොකද කරේ මේක තවත් ටිකක් පරීක්ෂා කරන්න තවත් ටිකක් පරක් වෙලා නැගිට්ටා. ඔන්න එදානම් බැන්නා. කවදාවත් ඒ විදිහට සැරෙන් බයින්නේ නැහැ නමුත් බැන්නා. දාසිය තේරුම් ගත්ත මෑට හොඳට කේන්ති යනවා. තුන්වෙනි දවසේ පරුස වචනෙන් බැනගෙන බැනගෙන ගියා. මේක තවත් පරීක්ෂා කරන්න ඕන කියලා දාසිය හතරවෙනි දවසේ නිදාගත්තා. එදා මොකද කරේ හොඳටම කේන්ති ගිහලා දොර පොල්ලෙන් ගහන ඔලුව පැළුවා. දැන් ඔළුව පැනුනහම මේ දාක එළියට පැනලා කෑ ගහන්න ගත්තා. මෙච්චර කාලයක් මං හොඳට වැඩ කරනවා මට පොඩ්ඩක් මේ දවල් වෙනකන් නිදාගත්තා කියලා මේ තැනත්තිය මට දොර පොල්ලෙන් ගැහුවා කියලා. එදා ඉඳලා මේ නගරයේම ඈට තිබිච්ච ප්‍රසිද්ධිය නැති වෙලා ගිල්ල තියෙනවා. මම මේක මතක් කරේ පින්නතුනේ සමහරවන්ගේ ඉවසීම මෙන්න මේ මේක. ගැටෙන අරමුණක් එනකම් බොහොම සාන්ත එහෙම නැත්තම් ප්‍රශ්නයක් නෑ. නමුත් ගැටෙන අරමුණක් නැත්තම් ඉවසන්න දෙයක් නැහැනේ. අපි ඉවසන්න පුරුදු කරගන්න ඕන ගැටෙන අරමුණේදී. ගැටෙන අරමුණේදී ඉවසන්න පුළුවන් නම් සිත මෛත්‍රියෙන් පුරවාගෙන ඉන්නවා නම් අන්න ඒ හිත පවිත්‍ර කරගන්න ලේසියි. දැන් බලන්න අපේ හිත අපවිත්‍ර වෙන දෙවෙනි දේ තමයි මේ द्वේෂය. ඊළඟට පින්නතුනේ අපේ සිත අපවිත්‍ර වෙන තුන්වෙනි කාරණය තමයි තීන මිද්ද. නැත් තීනේ කියන්නේ එක චෛත්‍යකයක්, මිද්දේ කියන්නේ එක චෛත්‍යකයක්. සිතවිල්ල. තීන කියලා කියන්නේ සිතේ හැකිලිච්ච ස්වභාවය. මිද්ද කියලා කියන්නේ සිතුවිලි වල, චෛත්‍යක වල හැකිලිච්ච ස්වභාවය. එහෙමනම් මේ අලස කම්මැලිකම තියනවා කියලා කියන්නේ හිත පවිත්‍ර කරගන්න හරි අමාරු දෙයක්. දැන් බලන්න කම්මැලියට මොනම වැඩක්වත් කරන්න බෑනේ. කම්මැලිකම තියෙනවා කියලා කියන්නේ හිත වහගන්න එක. එහෙමනම් මේ කම්මැලිකම නැති කරගන්න ඕන මේ කම්මැලිකම නැති කරගන්න වීරිය උපදවා ගන්න ඕන. වීරිය හොඳට තිබුණොත් අර උත්හාන වීරිය දැන් ගිහි ජීවිතයක් සාර්ථක කරගන්න අත්‍යවශ්‍ය දෙයක් තමයි පින්නතුණු වීරිය. වීරිය නැත්තම් දැන් ඔය අත්තංග ජීවිත ගත්තොත් ලෞකික දිනුව පවා ඇති කරගන්න වීරිය තියෙන්න එපා. වීරිය කියලා කියන්නේ මේ අතේ පයේ හයිය නෙවෙයිනේ. වීරිය කියලා කියන්නේ කොටින්ම කිව්වොත් සිතුවිල්ල. එහෙමනම් මෙන්න මේ වීරිය අපිට අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ ලෝකෝත්තර දිනුව කරා යන්න. දැන් සරලම උදාහරණකින් කිව්වොත් දැන් මේ බණහන්න වීරිය ඕනේ නැද්ද? ඕන. දැන් මෙතන වාඩි වෙලා මේ බණ ටික අහන්න වීර්යය තිබුණ නැත්නම් මේක හරියට කරන්න බෑ. දැන් කය මෙතනින් තියලා හිත වෙන තැනක තියාගෙන බණ අහන්න බැරිද අපිට? පුළුවන්. දැන් මං හිතනවා අනේ මේ හුනන්දුවෙන් බණ ටික අහනවා. නමුත් මෙයත් අංග තියෙන වෙන වෙන තැන්වල ආ දැන් ගෙදර යනකොට මේකත් කරගෙන ලයිට් බ්ලැක් වවාගෙන අරකත් කරගෙන එහෙම යනවා. ඕවා හිත හිතා බනහන අවස්ථාවක් තියෙනවා. අන්න එහෙම කෙනාට වීරිය නැහැ. Taman ආවේ බනහන්න නම් ඒ වැඩේ හරියටම කරන්න පුළුවන් නම් අන්න යාට වීරිය තියෙනවා. ඒතර මේ වීරිය ගැන කතා කරනකොට පින්නතුනේ අර සම්මප්‍රදාන හතර. ඒ කියන්නේ නෝපන් අකුසල් නෝපදවාලන වීරිය. උපන්න අකුසල් ප්‍රහාණය කරන වීරිය. නෝපන් කුසල් උපදවා ගන්න වීරිය. උපන් කුසල් තහවුරු කර ගන්න වීරිය. ඔන්න ඔය හතරට තමයි සතර සම්මප්ප්‍රධාන වීර්ය කියලා කියන්නේ. දැන් බලන්න මේක තව ටිකක් අපි තෝරගත්තොත් නෝපන් අකුසල් නූපදවාලන වීර්ය. දැන් අපි හිතමු අපේ හිතට කාමය නැහැ. ද්වේෂය නැහැ. මේවා නැත්තම් අන්න ඒවා නූපන් අකුසල්. දැන් රාගය, ද්වේෂය කියන්නේ අකුසල්නේ. ඒතර ඒවා හිතට ඇවිල්ලා නැහැ. ඒ නෝපන් අකුසල් නෝපදවාලන්. එවන් ඇති වෙන්නේ නැති වෙන්න අපි හොඳට සිහියෙන් ඉන්නවා. ඒකට වීරියක් ඕන. ආ දැන් මගේ හිතේ රාගය නැහැ කියලා උඩ බලාගෙන හිතේ රාගේනෝ හොයන්නවත් බෑ. එහෙමනම් නැති අකුසල් කොහොමවත් එන්න නොදී වළක්ව ගන්න වීරියක් තියෙන්න ඕන. ඊළඟට උපන් කුසල් ප්‍රහාණය අකුසල් ප්‍රහාණය කරන්න වීරියක් තියෙන්න ඕන. දැන් හිතන්න තමන්ගේ හිතට ඇවිල්ලා තියෙන මහා කෙලෙසයක් තරහක්. ඒ ඇවිල්ලා තියෙන තරහා නැති කරගන්න වීරියක් තියෙන්න ඕන. ඊළඟට පින්නතොනේ නෝපන් කුසල් උපදවා ගන්න තියෙන වීරිය. දැන් තමන්ගේ හිතට නම් කුසල් අරමුණක් ඇවිල්ලා නැහැ. අපි හිතමු පටම ධානය නැහැ. එහෙමනම් පටම ධානය උපදවා ගන්න යාට වීරියක් තියෙන්න ඕන. දැන් Tamanට සමාධි මාත්‍රයක්වත් නැහැ. එතන නෝපන් කුසලයක්නේ. නමුත් ඒ කුසලයේ උපදවා ගන්න අපිට වීරිය තියෙන්න ඕන. ඊළඟට උපන් කුසල් තහවුරු කරගන්න වීරිය තියෙන්න ඕන. ඒ කියන්නේ දැන් Tamanගේ හිතේ කුසල් තියෙනවා. හොඳට සමාධිය තියෙනවා, හොඳට කුසල් සිත් වැඩෙනවා. ඕක පින්නතර නිකන් හිටියොත් ඕක අනිත් පැත්තට වැටෙනවා. එහෙනම් මේ උපන් කුසලය තාවරු කරගන්න හොඳ වීරියක් තියෙන්න ඕන. එහෙමනම් මේ වීරිය කියන එක අත්‍යවශ්‍යයි සිත පිරිසුදු කරගන්න. ඊළඟට පින්නතොනේ උද්දච්ච කුක්කුච්ච. උද්දච්චය කියලා කියන්නේ නොසන්සුන්කම කුක්කුච්චය කියලා කියන්නේ පසුතැවිල්ල. මේ දෙකම හිත අඳුරු කරන දෙයක් මේ දෙකම අපි බැහැර කරන්නට ඕන. දැන් බලන්න අපේ හිත නිතරම නොසන්සුන්නම්. සාමාන්‍යයෙන් භාවනාවකින් හිත පුරුදු කරපු නැති කෙනෙකුගේ හිත ඇත්තට මේ තනත්තාට තියෙන වඳුරු මනසක්. මේක හිතනවා තව එකක් හිතනවා දැන් බලන්න ඉගෙන ගන්න දරුවෙකුට හිත එක අරමුණක නැත්තම් ඉගෙන ගන්න බෑනේ. ඒ වගේම හොඳ රස්සාවක් කරන කෙනෙකුට මනස ඒ රක්ෂාවටම හොඳට ඒකාග්‍රතාවයෙන් තියාගෙන ඒ රැකියාව කරන්න බැරි නම් එයාගේ දිනුවක් නැහැ. වඳුරු මනස කියලා කියන්නේ පින්නතුනේ අපට මහා අනර්ථ කර දෙයක්. එහෙනම් හිතේ විප්සිත ස්වභාවය දැන් සිතේ ස්වභාවය තමයි අර අලු ගොඩකට ගලකින් ගැහුවා වගේ හැම වෙලෙම විසිරීලා තියෙන්නේ. එහෙම නෙවෙයි අපි සමාධියකින් භාවනාවකින් සමත භාවනාවකින් ඒකාග්‍රතාවයකට ගේන්න පුළුවන් නම් ඒක අරමුණක අපට ඉන්න පුළුවන් නම් ඇත්තටම පින්නතුනි ඒක අපට ලොකු සැනසෙල්ලක්. ඒ වගේම අපි කරන සෑම කාර්යයක්ම මෙවන පැත්තකින් තිබ්බත් කරන සෑම කාර්යයක්ම ඉගෙන ගන්න දරුවෙකුට රස්සාවක් කරන කෙනෙකුට ඒ වගේම බොහොම කල්පනාකාරී වැඩ කරන කෙනෙකුට ධුරණයකට පවා හැම කෙනෙකුටම එකඟ සිතක් තියෙනවා නම් පින්නතුනි ගොඩාක් අපට වැඩ ගන්න පුළුවන්. එහෙමනම් ඒකට අවශ්‍ය කරන්නේ චිත්තූපසමය. ඒ කියන්නේ භාවනාවකින් හිත සමාධිමත් කර ගැනීම ඒකට අත්‍යවශ්‍ය දෙයක්. උද්දච්චය. කුක්කුච්චය කියලා කියන්නේ මොකක්ද? කුක්කුච්චය කියලා කියන්නේ පසුතැවිල්ල. පසුතැවිල්ල ඇති වෙනවා ක්‍රම දෙකකට. දැන් බලන්න ඔය වයෝවෘදාය හිම ඇවිල්ලා අපි ළඟට ඇවිල්ලා කියන අනේ අපට ඒ කාලේ තේරුන්නේ නැහැ නේ ඔබ වහන්සේලාගේ වයසේදී. ඉතින් ඒක තේරුණා නම් අපි මේවා කරන්නේ ඔන්න පසුතැවෙනවා කුසල් කරගන්න බැරි වුණා කියලා පසුතැවෙනවා. කින් පසුතැවෙන්නේ නැද්ද මිනිස්සු? පසුතැවෙනවා. ඊළඟට තව කට්ටියක් පසුතැවෙනවා අනේ අපි අතින් අකුසල් සිද්ධ වුණා කියලා. එතකොට පසුතැවෙන ක්‍රම දෙකයි කුසල් කරගන්න බැරි වුණා කියලා පසුතැවෙනවා අකුසල් සිද්ධ වුණා කියලා පසුතැවෙනවා. ඉතින් එහෙමනම් පින්නතන මේ පසුතැවීමත් ඒ කාන්තේම හිත අපවිත්‍ර කරන දෙයක්. ඉතින් ඒක අයින් කරගන්න ඕන. ඒක අයින් කරගත්තේ නැත්නම් අපිට මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. අඬාගෙන දොඩාගෙන අනේ අපොයි කියාගෙන යන ගමනක් නෙවෙයිනේ. බොහෝම සැහැල්ලුවෙන් යන ගමනක්. එහෙමනම් අපේ අයට තියෙන නරක පුරුද්දක් තමයි අකුසලයක් වුණාම ඒකම හිත හිතා දුක් වෙනවා. අකුසලයක් වුණා නම් දැන් කරන්න දෙයක් නැහැනේ. ඒක අමතක කරලා දාන්න ඕනේ. නැවත නැවත ඒ අකුසලයේ හිතන්න ගියොත් අකුසලයේ දෙගුණ තෙගුණ වෙනවා. අනිත්‍යයි නෝන දෙයක්. අනේ ඉතින් එහෙම අකුසලයක් සිද්ධ වුණා. ඒකත් අනිත්‍යයි කියලා ඒක හිතින් අයින් කරන්න ඕන. හිතින් අයින් කරලා පින්නතුනේ වර්තමානෙන් ජීවත් වෙන්න අපි පුරුදු වෙන්නට ඕන. මේ මොහොත ඒකනේ ධර්මය උගන්වන්නේ. සතිමත් භව කියලා කියන්නේ ඒකනේ. එහෙමනම් අපි අනිවාර්යෙන් මේ මොහොත ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන. බලන්න අපේ ජීවිත ගත්තාම එක්කෝ අපි අතීතෙන් ඉන්නවා. ගොඩාක් මිනිස්සු ඉන්නේම අතීතෙන්. ඒක අපට හොඳට තේරෙනවා කතා කරනකොට අතීතය ගැන හිත හිතාමයි ඉන්නේ. අතීත කතන්දරමයි කියන්නේ. තව සමහර අය ජීවත් වෙන්නේ අනාගතේ. ඉතින් වර්තමානයේ ජීවත් වෙන අය හරියම අඩුයි. පින්නතුනේ ඒ මොහොත හොඳට ඉන්නවා නම් අනාගතේ සාර්ථකයි අතීතය ගැන හිතලා දුක් වෙන්න දෙයක්වත් නැහැ. එහෙමනම් පින්නතුල හොඳට පුරුදු වෙන්නට ඕන මේ මොහොත ජීවත් වෙන්න. ඒක නිකම්ම කරන්න බෑ. ඒ සඳහා ඔය ආනාපාන සතිය වැනි භාවනාවක් අපි පුරුදු කරන්න ඕන. මොකද පින්නතුනේ අපි බොහොම කෙටි කාලයකින් ජීවත් වෙන්නේ. ඇත්තරම දවස් 30000ක් කියලා කියන්නේ මොකද්ද? අපි පරම ආයුෂ වින්දොත් දවස් 30000යි. ඉතින් දැන් බලන්න අවුරුදු 100ක් හිටියොත් මේක ඒතර ජීවිතයේ අවුරුදු 50ක් ජීවත් වුණා කියලා කියන්නේ ඒකෙන් භාගයක්ම ඉවරයි. ඒතර කාලේ ලෙඩ දුක් ඕවත් එක්ක තමයි යන්න තියෙන්නේ. ඒක අද කාලේ අපට අවුරුදු 100ක් ඇත්තෙත් නෑ. අවුරුදු 80ක් 75ක් ඔයගේ කාලයක් තමයි අපට තියෙන්නේ. එහෙමනම් මේ ජීවත් වෙන ටික කාලය තුළ නුවණ තියෙනවා නම් කල්පනාව තියෙනවා නම් තථාගත ධර්මය හොඳට ගලප ගන්න පුළුවන් නම් බොහෝම සාර්ථක විදිහට අපිට ජීවත් වෙන්න පුළුවන්. එහෙමනම් මෙන්න මේ කියන උද්දච්ච කුක්කුච්ච නැති කරන්න අපි සමාධිය ඒකාන්තයෙන් පුරුදු කරන්න ඕන. ඊළඟට විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකේ. විචිකිච්ඡා. පින්නතුනේ සැකයක් තිබුණොත් ඒකට පිළියම් දෙන එක ලේසි නෑ. සාමාන්‍යයෙන් බලන්නකො දෙදෙනෙක් අතර වුණත් සැකසාංකා තියෙනවා නම් බොහෝම අසාර්ථකයි ජීවිතේ. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකයිනම් ධර්මයේ කෙරෙහි සැකයිනම් සංඝයා කෙරෙහි සැකයිනම් ඉතින් උන්වහන්සේ වදාළ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව සැකයිනම් පින්නතනි කොහොමද අපි ඉස්සරහට යන්නේ? ඉතින් මේ සැකය නැති කරගන්න අපි ධර්මයේ කියවන්න ඕනේ. ධර්මයේ කියවන්න ඕනේ, බණ අහන්න ඕනේ. කොටින්ම ධර්මඥානය ඇති කරගන්න ඕනේ. ධර්මඥානය ඇති කර ගන්නකොට ඒ සැකය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. එතකොට බලන්න මේ සිත මනාකොට দমনය කර ගන්න නම් ඒ වගේම සිත පාලනය කර ගන්නට නම් මේ අකුසල ධර්ම තියාගෙන පුළුවන් දෙ කියලා හිතන්නකෝ. මේ අකුසල ධර්ම තියාගෙන අපිට මේක කරන්න බෑ. අපි හරි කැමැති පවිත්‍ර හිතක් ඇති කරගන්න. අපි හරි කැමති හිත ලස්සනට দমনය කරගෙන ඉන්න. හැබැයි අර කෙලෙස් ඒවට ඉඩ දෙන්නේ එහෙමනම් මේ කෙලෙස් හඳුනාගෙන කෙලෙස් වලට නිසි ප්‍රතිකාර අපි ලබා දුන්නොත් ඇත්තටම නිරෝගිමත් හිතක් ඒ වගේම බොහොම වාසනාවන්ත සිතක් පවත්වගෙන අපට අපේ මේ ධර්ම ගමන ඉස්සරහට යන්න අපට අවස්ථාව ලැබෙනවා. එහෙමනම් පින්නතුනි මා දකින ප්‍රධානම දේ තමයි හිත අපවිත්‍ර කරන දේ තමයි මෙන්න මේ අකුසල්. ඒකනේ මේ ගාථායමුත් කියන්නේ සබ්බ පාපස්ස අකරණං. සියලු අකුසල් නොකිරීම. කුසලස්ස උපසම්පදාන කුසල් රැස් කිරීම. කුසල ධර්මයන් රැස් කරනවා නම් රැස් කළ යුතුයි. අන්න තමන්ගේ සිත මනාකොට පාලනය වෙනවා මේ දෙක ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා නම් අකුසල ඈත් වෙනවා නම් කුසල රැස් වෙනවා නම් ඇත්තටම හිත පවිත්‍ර කරගන්න මනාකොට හිත පවත්ව ගන්න ඒක ලොකු උපකාරයක්. එතකොට බලන්න මේ කියන අනුශාසනාව බුද්ධාන ශාසනං එක බුදුරජාණන් වහන්සේ නමක්ගේ නෙවෙයි ලෝක පහළ වෙච්ච සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. ඒ නිසා මේ පින්නතුල්ලා දැන් අපි මේක ආරම්භයක් ගන්න නම් අපි ඉස්සෙල්ලාම බණහඬ පුරුදු වෙන්න ඕන. ඊළඟට පින්නතුනේ සීලවන්තකම හදාගන්න ඕන. සිල්වත්කම නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. ගිහියන් හැටියට මේ අත්තන්ට පංච සීලයේ තියෙනවා. මේ ශික්ෂාපද පහ හොඳට ආරක්ෂා කරන්න ඕන. ඊළඟට ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන ක්‍රමානුකූලව ටිකක් භාවනා කරන්න පුරුදු වෙලා නිතර නිතර බණ අහන්න පුරුදු වෙලා දන් දෙන්න පුරුදු වෙන මේව තමයි ඇඟට නොදැනි පින්නතුනේ මේ ධර්ම ඉස්සරහට අපි ටික ටික ටික ටික ඉස්සරහට යන්න ඕන. එහෙම යනකොට ඊටාම හොඳ පවිත්‍රම පවිත්‍ර හිතක් අපට ඇති කරගන්න අවස්ථාව ලැබෙනවා. එකපාර මුඩින් පහත් වෙලා මේක කරනවා කියලා කිව්වට කරන්න පුළුවන් කමක් නැහැ. ඒවට යා යුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදේ නැතුව කෙනෙකුට යන්න බෑ. අද වර්තමාන සමාජයේ නම් හිතන්නේ සද්ධාව ඕනත් නැහැ. සීලය ඕනත් නැහැ. අපට ඕන ප්‍රඥාව කියලා ගමනක් යනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ අනුපිළිවෙල ප්‍රතිපදාව දේශනා කරන්න. ඒ නිසා මේ පින්නතුල ක්‍රමානුකූලව අද තියෙන වරද හෙට කරන්නේ නැතුව තමන්ගේ අඩුපාඩු එකින් එක හදාගෙන ක්‍රමානුකූලව ගමනක් යන්න සෝදානම් වුණොත් අනිවාර්යෙන්ම අපේ සිත ඊටාම හොඳ පවිත්‍ර සිතක් බවට පත් කරගන්නට අවස්ථාව තියෙනවා. ඒ එහෙමනම් පින්වත් හැම දෙනාටම මේ සිත দমনය කරගන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා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 අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මිරාවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ. Thank you.